ශ්‍රද්ධා භාවනාව කියලා කියන්නේ ලෝකයේ යථාර්ථයේ හෙවත් දුක දකිමින් නිර්වාණය සැපයි කියා පිළිඅරගෙන ඉදිරියට ගමන් කිරීමයි. ඒ සඳහා අපි තමාගේ ජීවිත පැවැත්ම දිස බලන්න ඕනේ. බලමින් ඉදිරියට යනකොට අපිට පේනවා තවත් ඵල දෙකක්. මොකද්ද මේ ඵල දෙක? දියුණුව සහ පරිහානිය. දියුණුව කියන්නේ අපි ලබන ඵලයක්. පරිහානිය කියන්නේ අපි ලබන ඵලයක්. මෙන්න තවත් පටිච්ච සමුප්පාදයේ දකින්න තැනක්. පටිච්ච සමුප්පාදයේ දකින්නකොට ඉස්සල්ලා දකින්නේ ඵල. ඊට පස්සේ හේතු හොයාගෙන යන්නේ. දිවනා පරිහානිය කියන එක ඉබේට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේවත් මහා බ්‍රහ්මයාවත් විසින් ඇති කරන දෙන්නේකුත් නෙමෙයි. දියුණුවටත් හේතුවක් තියෙන්න ඕනේ පරිහානියටත් හේතුවක් තියෙන්න ඕනේ. මෙන්න මේකත් අපේ ජීවිත පැවැත්ම තුළින්ම දකින්න ඕනේ. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය තමා දිස නුවණින් යුක්තව බලන්න. ආන් එතකොට ඔබට පිනේ ඔබ පිරිහීමේ කවදද සැනසුනේ කවදද කියලා. පාප කර්මයේ ළඟදී අපි පරිහානියටපත් වෙනවා, දැවෙනවා, සැවෙනවා. කුසල කර්මයේ ළඟදී සැනසීම සතුට සහනය ලබනවා. අන්න දියුණුවේ පරිහානියට හේතු හම්බ වුණා. පරිහානියට හේතුව පාප කර්මයයි, දියුණුවට හේතුව කුසල කර්මයයි. කර්මය කියන්නේ මොකද්ද? ධර්මයාගේ ක්‍රියාකාරීත්වයේ කර්මයයි. ධර්මය කියන්නේ කුමක්ද? සත්‍යය. ධර්මය කියන්නේ සත්‍යය. සත්‍යය කොටස් දෙකකට බෙදනවා. පරිහානියට හේතු වන ඇත්ත, දියුණුවට හේතු වන ඇත්ත. පරිහානියට හේතු වන ඇත්ත අසත් ධර්මයයි. දියුණුවට හේතු වන ඇත්ත සත් ධර්මයයි. එහෙමනම් දැන් ඊටාම පැහැදිලිව පේනවා නේද? අසත් ධර්මය නිසා පිරිහෙනවා සද්ධර්මය නිසා දියුණු වෙනවා. මේක හරි දැකීමක්ද වැරදි දැකීමක්ද? හරි දැකීමක් නේද? මේ හරි දැකීම ඇති උනේ කොතනින්ද කියලා බලන්න. පටිච්ච සමුප්පාදය තුළින්. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්මයේ දකින්නේ පටිච්ච සමුප්පාදයේ දකින පුද්ගලයා පමණයි කියලා. ධර්මයේ දකින පුද්ගලයා පමණයි තමන් වහන්සේව දකිනවා කියන්නේ. එහෙමනම් අපි බුදුන් දකින්න කැමති නම් දහම් දකින්න ඕනේ. දහම් දකින්න කැමති නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ. හේතුඵල. ආන් එකයි මේ දේශනාවෙන් මා පෙන්වුම් කරන්නේ මෙන්න මේ තුලින් ඒ තැනැත්තා ශික්ෂණයක් ඇති කරගන්නවා. තීරණයක් ගන්නවා. මොකද්ද තීරණය? සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි. මේ මේක තමයි දස්සන සම්පන්නං සීලං කියලා කියන්නේ. දස්සන සම්පන්නං සීලං. යත්ත පඤ්ඤා තත්ත සීලං. යත්ත සීලං තත්ත පඤ්ඤා. යම් තැනක සීලයේද එතන ප්‍රඥාවයි. යම් තැනක ප්‍රඥාවද එතන සීලයයි. එහෙනම් සීලයෙන් තොර ප්‍රඥාවකුත් නැහැ, ප්‍රඥාවෙන් තොර සීලයකුත් නැහැ. මේ මේක තමයි බෞද්ධ සීලය කියලා කියන්නේ. මේ මේක තමයි පාරමිතා සීලය කියන්නේ. මේ මේක තමයි ධර්මස්තව සීලය කියන්නේ. සත්‍ය වේදී සීලය කියන්නේ ඔන්න ඕකයි. සීල දස්සන සම්පන්නං ධම්මත්තං සත්‍ය වේදිනා. මෙන්න මේ සීලය තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයට දුන්නේ. සීලය කොටස් දෙකකට බෙදනවා ලෞකික ලෝකෝත්තර කියලා. ලෞකික සීලය කියන්නේ කිසියම් ලෝක ධර්මයක් අපේක්ෂා කරගෙන එයට ආසාවෙන් යුක්තව ඒ ලබා ගැනීම සඳහා ශික්ෂණයක් ඇති කර ගන්නවා හික්මෙනවා එතන තියෙන්නේ මොකද්ද ආසාව කිසියම් ලෝක ධර්මයකට ආශා කරමින් මේ ලබා ගැනීමට හික්මීමක් ඇති කර ගන්නවා. තවත් හික්මවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා බය ගන්නලා. අපායෙ පෙන්නලා නරක වැඩ කළොත් දඬුවම් කරනවා කියලා බය ගන්නලා මිනිස්සු හික්මවන්න පුළුවන්. දිව්‍ය ලෝකය ලබා දෙන්නම් කියලා හික්මවන්න පුළුවන්. ඒකත් හික්මීමක් තමයි. එතනක් තියෙනවා සීලයක්. ඒ සීලයට කියන්නේ ලෞකික සීලය කියලා. ඒක තුල තියෙන්නේ කුමක්ද? ආසාවයි බයයි. අපායට බයයි, දිව්‍ය ලෝකයට ආසයි. ආසයි බයයි කියලා කියන්නේ මොකද්ද? ඇලීමයි ගැටීමයි. තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? දුකට හේතුව. සීලය තුල දුකට හේතුව තියෙනවා නම් ඒ සීලයෙන් මොනවා කළවත් නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ. ඒ සීලයෙන් මාර්ගඵල ලබන්න පුළුවන් කියන පිළිගැනීම තමයි සීලබ්බත පරාමාසය කියලා කියන්නේ. අද බොහෝ දිනෙක ඉන්නේ උතන. තේරුණා නේද? පාරමිතා සීලය. තණ්හා මාන දිට්ඨි අනුපහතා. කරුණෝපාය කෝසල්න පරිග්ගහිතා. තණ්හාවෙන් මාන්නක්කාරකමෙන් මිච්ඡා දිට්ඨියෙන් නොමදනා ලද කරුණාවෙන් මෛත්‍රියෙන් පෝෂණය වුණා වූ යම් කිසි ශික්ෂණයක් තියෙනවා නම් ආන්නේ ශික්ෂණය තමයි පාරමිතා සීලය කියන්නේ. බෞද්ධ සීලය කියන්නේත් ඒකයි, ස්වාධීන සීලය කියන්නේත් ඒකයි, නිදහස් සීලය කියන්නේත් ඒකයි. මේ මේ ශික්ෂණය තමයි අවුරුදු 20ක් තුළ මේ බුදුදහමේ තිබුණේ. අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ පහංචිතනේදී අකමැත්තෙන් ඒක කළේ මිත්‍යා දෘෂ්ටිකයන් මිත්‍යා ලබ්ධිකයන් ඇවිදින් ශාසනය දූෂණය කරන්න පටන් ගත්තට පස්සේ පහංචි පනවන්න සිද්ධ වුණා අවුරුදු 20ක් යනකම් මොකද්ද තිබුණ සීලය? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සතිත්ත පරියෝ දපනං හේතම් බුද්ධානුශාසන. සියලු බුදුවරුන්ගේ පණිවිඩය ඔන්නෝකයි. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි මේ තීරණය තමයි පාරමිතා සීලය කියන්නේ සියලු පව් හල යුතුයි කියන්නේ වාරිත්‍ර සීලය කුසල් කළ යුතුයි කියන්නේ චාරිත්‍ර සීලය එතකොට මේ සීලය ඇති වුණේ දර්ශනයක් තුළින් සම්මාදිට්ඨිය තුළින් සම්මාදිට්ඨිය ඇති වුණේ පටිච්ච සමුප්පාදය තුළින් මොකක්ද ඇති වුණ සම්මාදිට්ඨිය අසත් ධර්මයේ නිසා පිරිහෙනවා සත් ධර්මයේ නිසා දියුණු වෙනවා පාප කර්මයේ නිසා පිරිහෙනවා කුසල කර්මයේ නිසා දියුණු වෙනවා මේ මේ දර්ශනේ ඇති උනේ බුද්ධිමත් පුද්ගලයෙක් තුළ නම් සැපයට කැමැති පුද්ගලයෙක් තුළ නම් දුකට අකමැති පුද්ගලයෙක් තුළ නම් ගන්න තියෙන එකම තීරණය තමයි සියලු පව් හල යුතුයි කුසල කළ යුතුයි මේ තීරණය ගත්තේ කැමැත්තෙන්මයි අකමැත්තෙන් නෙමෙයි සෝමනස්ස සහගතයි සම්මාදිට්ඨියෙන් ගත්තේ. ඥාන සංප්‍රයුක්තයි තමා විසින්ම කාගේවත් මෙහෙවීමක් නැතුව ගත්තේ අසංකාරිකයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික. කුසල සිත් අතර බලවත්ම කුසල සිත ඔන්නෝකයි. මේ කුසල සිතින් යම් තීරණයක් ගත්තනම් ඒ තීරණයට වඩා බලවත් තීරණයක් නෑ. මේ තීරණය අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? පාප කර්මයන් අතහරිමින් කුසල කර්මයන් කරමින් ඉදිරියට යනකොට එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙනවා. ආයේ මේ ගමන නවත්තන්න කාටවත් බෑ. උත්තේජනයටපත් වෙනවා. තේරුණා නේද? සමුත්තේජේසි කියලා උතන සඳහන් කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ තමා ළඟට ආවා වූ පුරුෂයන් দমনය කළේ. ධර්ම දේශනා කරලා අනුශාසනයේ ප්‍රාතිහාර්ය කියන්නේ ඒකයි. උඩින් ගියෙන් යටින් ගියෙන් මැජික් පෙන්නලා බුදුහාමුදුරුවෝ මිනිසුන් দমনය කරන්න හිතුවේ නැහැ. ඒ වාගේ දෙයක් කළා නම් නොකරම බැරි තැනක අකමැත්තෙන් කළා මිසක් කැමැත්තෙන් කළේ නෑ. භික්ෂූන් වහන්සේලාට තහනම් කළා. මහණෙනි 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩේපා මිනිසුන් দমনය කරන්න චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දේශයට වික්කවේ ධම්මා ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යන්න ධර්ම දේශනා කරන්න පටිච්ච සමුප්පාදේ දේශනා කරන්න දේශනා කළා මිනිසුන් තුළ චින්තන විප්ලවයක් ඇති කරලා දෙන්න චින්තන විප්ලවය කියලා කියන්නේ සිටිවිලි උසස් තත්ත්වයටපත් කරනවා කියන එකයි සම්මාදිට්ඨිය ඇති කරලා දෙනවා කියන එකයි ආන් ඒ ක්‍රමයට තමයි බුදු පියාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයනොත් මිනිසුන් හික්මෙව්වේ ප්‍රත්‍යඥයන් මිනිසුන් හික්මෙව්වේ ආසාව ඇති කරලා බය කරලා. ඒ තුල තියෙන මොකද්ද? තණ්හාව. මේ ශික්ෂණය තුල තණ්හාවක් නැහැ. මෙය කැමැත්තෙන්ම යථාර්ථයේ දැකලා ඇති කරගත්තා වූ ශික්ෂණය. සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි එදා බුදු පියාණන් වහන්සේ ළඟට නොයෙකුත් මාදිලියේ පුද්ගලයන් ආවා. දාර්ශනිකයන්, චින්තකයන්, ශ්‍රමණයන්, පරිබ්‍රාජකයන් මේ සියල්ලක්ම ආවේ බුදුහාමුදුරන්ට নমස්කාර කරන්න නෙමෙයි. වාද විවාද කරලා බුදුහාමුදුරුව නින්දාවට පත් කරන්නම් කියලා හිතාගෙන ආවේ. උන්වහන්සේ මේ පිරිස দমনය කළා. দমনය කළේ කොහොමද? මිත්‍යා දෘෂ්ටිකයන් দমনය කළේ සම්මා දිට්ඨිය ඇති කරලා දීලා. දර්ශනයක් ත්‍රිමයි. බුදු පියාණන් වහන්සේ තිරිසනුන් দমনය කරන්න ධර්ම දේශනා කළේ නැහැ. එදා නාලාගිරි හස්තිරාජයා দমনය කළේ මෛත්‍රිය නැමැති ආයුධය අරගෙන. ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවලා. අර දාර්ශනිකයන් দমনය කළේ දර්ශනයක් තුලින්. දර්ශනයක් ඒ අයට ලබා දීලා ඒ අයට කැමැත්තෙන්ම තීරණයක් ගන්න ඉඩ දුන්නා. ලෝකයේ දෙස බලන්නේ කිව්වා. ඒකත් tie බැලුවා. ජීවිත පැවැත්ම දෙස බලනකොට ඒ අයට පැහැදිලිව පෙනුණා පාප කර්මය නිසා පිරිහෙන බවත් කුසල කර්මය නිසා දියුණු වෙන බවත් පෙනුණා. එහෙම පෙනිලා ඒ කට්ටිය තීරණයක් ගත්තා සියලු පව් හල යුතුයි ප්‍රල් කළ යුතුයි කියලා. ආන්ගේ තීරණය තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ. අවුරුදු 20ක් ඔන්න ඔය ශික්ෂණය තමයි තිබුණේ. ඒ තුල තණ්හාව නෑ, මාන්නක්කාරකම නෑ, මිත්‍යාදිත්‍ය නෑ. මොකද්ද තියෙන්නේ? කරුණාවයි මෛත්‍රියයි. කරුණාව කියලා කියන්නේ කුමක්ද? සත්‍යය දුක් විඳිනවා දැකීමට ඇති අකමැත්ත. ඒ නිසාම තමයි සියලු පව් හල යුතුයි කියලා තීරණයක් ගත්තේ කරුණාවෙන්. මෛත්‍රිය කියන්නේ මොකද්ද? සත්වයා සැප ලබනවා දැකීමට ඇති කැමැත්ත. ඒ නිසාම තමයි කුසල් කළ යුතුයි කියලා තීරණයක් ගත්තේ මෛත්‍රියෙන්. ආම් බලන්න මේ සීලය තුළ මොනවද තියෙන්නේ? තණ්හාව නැහැ, මාන්නක්කාරකම නැහැ, මිච්ඡා දිට්ඨිය නැහැ. තණ්හා මාන දිට්ඨි වලින් අනුපහතයි, නැඩගෙන නැහැ. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තයි. ආන් මේක තමයි පාරමිතා සීලය කියලා කියන්නේ. ආන් මේ සීලය දිනු කර ගැනීම තමයි සීල භාවනා කියලා කියන්නේ. එතකොට මේ සීලය ඇති කරගත්තේ තවත් කයක් සිතක් ඇතුළට රිංගන්න බලාපොරොත්තුවද නෑ. තවත් ලෝකයක් ඇතුළට යන්න බලාපොරොත්තු නෙමෙයි. ශ්‍රද්ධාවෙන් මේ තැනත්තා දැක්ක ලෝකේ දුකයි කියලා. ලෝකේ දුකයි කියලා දැකලා තමයි මේ තීරණය ගත්තේ. එහෙමනම් මේ තීරණය තුල තියෙන්නේ මොකද්ද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව. ආන් එක තමයි පාරමිතා සීලය කියලා කියන්නේ. පරතරට යාමට අවශ්‍ය කරන ගුණධර්ම. මේ මේ සීලය වඩවා ගැනීමට කියනවා සීල භාවනාව කියලා. එහෙමනම් සියලුම දෙනා පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල කර්ම දියුණු කරගෙන ඉදිරියට යනවා නම් සැනසීමෙන් සතුටෙන් සහනයෙන් ජීවත් වෙන පිරිසක් අපිට දකින්න පුළුවන් නේද? එහෙමනම් මං අහනවා සැනසීම සතුට සහනයට කැමති දුකට අකමැති සියලු දෙනාම භාවනා කළ යුතුයි නේද? මෙන්න මේක තමයි මට ලෝකයට පෙන්වා දීමට අවශ්‍ය කරන දෙය. අද මේ පුදුම අදහසක් තියෙන මේ භාවනාව කියලා අහනකොට එක එක දේවල් හිතාගෙන ඉන්නවා. භාවනා කළා මාර්ගඵල ලබන්න බැයිද? භාවනා කරපුවාම මුල් හිරියාව යන්න වෙනවලු. ඔය නොයෙකුත් දේවල් තියෙනවා. පින්නතොන් දැන් ඊටාම පැහැදිලි නේද භාවනාව කියන්නේ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වීම කියන එක. ඒක බෞද්ධ අබෞද්ධ ભેදයක් තියනවද ඔකට? සියලුම ජනතාව ආගමික ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව කාලා බලන්න සියලු දෙනාගෙම සියලු දෙනාම කැමති දිනු වෙන දුකට අකමැති සියලු දෙනාම එහෙනම් දුකට අකමැති දිනුවට කැමති සියලු දෙනාම ಗುಣධර්මයන්ගෙන් පෝෂණය විය යුතුයි යම් කිංචි සුභාසිතං තත් සරුවම් බුද්ධ වාසිතං යම් සුභාසිතයක් තියෙනවා නම් ඒ සියල්ලක්ම බුද්ධ භාෂිත. එහෙමනම් යම් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලක්ම බුදු ගුණ. එහෙනම් අප විසින් කළ යුත්තේ කුමක්ද? බුදු ගුණ භාවනාවයි බුදු ගුණයන් අතර එක්තරා බුදු ගුණයක් පිළිබඳව තමයි මම මේ සඳහන් කළේ සීල කියන ගුණය. සීලයෙන් තොර මොනවා කරලවත් සමාධියකට යන්න බෑ. සමාධියෙන් තොර මොනවා කරලවත් ප්‍රඥාවට යන්න බෑ. සීල සමාධි ප්‍රඥා එහෙමනම් ශ්‍රද්ධාව සීලය සඳහාය සීලය සමාධිය සඳහාය සමාධිය ප්‍රඥාව සඳහාය ප්‍රඥාව නිවීම සඳහාය එයි මං ශ්‍රද්ධාව සීලය සඳහා කියලා කිව්වේ ශ්‍රද්ධාවෙන් තොරව මොනවා කරලවත් පාරමිතා සීලයක් ඇති වෙන්නේ නැහැ ශ්‍රද්ධාව කියලා කියන්නේ ලෝකයේ යථාර්ථය යන්තමින් හෝ දැනගෙන නිර්වාණය සැපයි කියන පිළිගැනීම. ඒ පිළිගැනීම ඇති කරගත්ත පුද්ගලයා යම් ශික්ෂණයක් ඇති කරගන්නවා නම් ඒ ශික්ෂණය නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවමයි ඇති කරගන්නේ. ආන් ඒක තමයි පාරමිතා සංඛ්‍යාවට යන්නේ. එහෙමනම් ශ්‍රද්ධාවෙන් තොරව පාරමිතා සීලයක් ඇති වෙනවද? නෑ නේද? නෑ. සීලයෙන් තොරව මොනවා කළා සමාධියක් ඇති වෙන්නේ නෑ. සමාධියට අත්‍යවශ්‍ය පූර්වක්‍ෘත්‍යය තමයි සීලය කියන්නේ. සීලයයි සමාධියයි කියලා කියන්නේ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවේ පූර්වක්‍ෘත්‍යය. මෙය ආමිෂ පූජාවක් නෙමෙයි ප්‍රතිපත්ති පූජාවක්. ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති පූජාවේ පූර්වක්‍ෘත්‍යය ආමිෂ පූජාවක් වෙන්න බෑ. එය ප්‍රතිපත්ති පූජාවක් නෙමෙයි. එහෙමනම් ප්‍රතිපත්ති පූජාවේ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවේ පූර්වක්‍ෘත්‍ය කුමක්ද? සීලයයි සමාධියයි. ඒ සීලය ඇති කරගන්න ආකාරය මම කිව්වේ නැවත නැවත නැවත නැවත ආත්ම ප්‍රතිවේක්ෂණය කරන්ද එතකොට ඔබ දකීවි අසත් ධර්මයේ නිසා පිරිහෙන බව සත් ධර්මයේ නිසා දියුණු වෙන බව හැම මොහොතකම ඔබට අසත් ධර්මයේ අතහැරලා දාලා සත් ධර්මයේ කරා ගමන් කරන්න ශක්තිය ලැබේවි මේ දේශනාවේ සඳහා ශක්තිමත් වේවා සීල භාවනාව මේ තුලින් වැඩේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරේත වරණයි